තෙරුවන් සරණයි. තම්නේල් එක දැක්කහම එක එක්කෙනාට එක එක සිතුවිලි එයි. ඇත්තට මෙහෙම වීඩියෝ එකක් අරන් එන්න හිතුනේ මේ පහුගිය දවසක මේ මට WhatsApp එකට පෝස්ට් එකක් ආවා කැන්සර් රෝගයක් හැදිලා ඒක සනීප කරගත්තු විදිහ ගැන ආටිකල් එකක් ඒක ෂෙයා කරන්න කියලා. ඉතින් මම ඒක ෂෙයා කරාම සමහරව හිතලා තිබුණා මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියනවා කියලා. ඉතින් තව ගොඩක් අය උනන්දු වෙන බවක් තිබුණා. ඉතින් මට හිතුණා ඒ ගැන යම් යම් කාරණා මිනිස්සු හිතන්නේ නැති පැතිකඩවල් ගැන. පිළිකාවක් ගැන විතරක් නෙමෙයි ඕනම අසනීපයක් ගැන. මොකද මේක අධ්‍යාත්මයටත් අත්‍යවශ්‍යයි ශාරීරික නිරෝගීකම. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් අරන් එන්න හිතන් ඉන්නවා. මේ අපි කන බොන කෑම අපේ අධ්‍යාත්මයට බලපානවා. ඒක ඊටාම සූක්ෂම කාරණයක්. ඉතින් ඒ ගැන සඳහන් කළ වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේක ඒකට ආරම්භයක් වගේ වෙයි. ඉතින් මට හිතුණා මේ ගැන යම්කිසි තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම පිළිකාවක් සනීප කරගන්නේ කොහොමද කියලා ඇහුවාම ගොඩක් අයට හිතෙන්න පුළුවන් ඇත්තටම පුළුවන් ද පිළිකා සනීප කරන්න කියලා. ඇත්තටම පුළුවන්. බැරි කමක් නැහැ. මොකද ඒ වුණාට මේක තියෙන ප්‍රශ්නේ තමයි හැම කෙනාම බයයිනේ. මැරෙන්න බයයි, ලෙඩවලට බයයි. ඔන්න ඔය බය නිසා තමයි ඇත්තටම මිනිස්සුන්ට සනීප වෙන්නේ නැත්තේ ලෙඩ. ඒක විශාල වශයෙන් බලපානවා. බය කියලා කියන්නේ ද්වේෂ මූලික කරගත්තු සිතුවිල්ලක්. ඉතින් බටහිර ලෝකෙන් පවා හොයාගෙන තියනවා මේ මිනිස්යන්ට හැදෙන ලෙඩවලට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව තමයි द्वේෂය. ඉතින් द्वේෂය හරහා වැඩ කරන කෙලෙස් ගොඩක් තියෙනවා. ඒකෙන් බය එකක්. ඇත්තටම බය නිසා ඔබේ ප්‍රතිශක්තිකරණේ ගොඩක් පල්ලහැට වැටෙනවා. ඉතින් ඔක්කොටම කලින් මතක තියාගන්න ඕනේ අපේ මේ ශරීරයට වෙනම බොඩි නොලෙජ් එකක් තියෙනවා. මේ ශරීරය අරගෙන යන්න ඕනේ විදිහ ගැන. අපිට හැදෙන ඕනෑම ලෙඩක් සනීප කරගැනීමේ හැකියාව ඇත්තටම මේ ශරීරයට තියෙනවා. හැබැයි අපි ඇඟිලි ගැහුවොත් ඒක අවුල් වෙනවා. ලෙඩක් හැදුනාම ඒකට ඇඟිලි ගහන්න නැතුව ඉන්න ඕනේ. අපිට එහෙම බෑනේ. පොඩියට ඔලුව කැක්කුමක් ආවොත් කිඹුහුමක් දෙකක් ගියොත් පැනඩෝල් පෙත්තක් ගහන්න ඕනේ. ඉතින් මිනිසුන්ට මේ සුද්දාගේ බෙහෙත තරම් වටින බෙහෙතක් වටින ක්‍රමයක් තාම තේරිලා නැහැ. මිනිසුන්ට සුද්දාගේ බෙහෙත දිව්‍ය ඖෂධයක් වගේ වෙලා තියෙන්නේ. මිනිසුන්ට මේ ඇස්පනා අපිට පෙනිපෙනිත් මේ ලෝකේ හැම අවුරුද්දකම අපි අපේ රට ගමුකෝ හැම අවුරුද්දකම වෛද්‍යවරු පිරිසක් සමාජයට එකතු වෙනවා. හැම අවුරුද්දකම වගේ යම්කිසි විදියකට වෛද්‍ය මධ්‍යස්ථාන එකතු වෙනවා. රෝහල් වල වෛද්‍ය මධ්‍යස්ථාන වල පහසුකම් වැඩි වෙනවා. හැබැයි ලෙඩ්ඩුන්ගේ අඩුවක්ද තියෙන්නේ වැඩියක්ද තියෙන්නේ? මොනවා හින්දාද මේ? කට හින්දා. මට කියන්න තියෙන එක කට හින්දා තමයි මිනිස්සු ලෙඩ වෙන්නේ. කට හින්දා කියන්නේ කෑම පාලනය නෑ. කන්න ගියාම මිනිසුන්ට සිහියක් නැහැ. ගොඩාක් වෙලාවට මේ කෑමත් එක්ක තමයි මේක වෙන්නේ. ඉතින් කැන්සර් වලට පිළිකාවටත් ගොඩාක් ඔබේ ජීවන රටාව බලපානවා. ඒක සනීප කරගන්නත් ඔබේ ජීවන රටාව බලපානවා. ඉතින් ලෙඩක් හැදෙන විදියවත් මිනිසු දන්නේ නැහැ. ඒක සනීප කරගන්න විදිය ඉතින් කොහොමවත් දන්නේ නැහැ. ඉතින් කැන්සර් එකක් හැදෙන්නේ ඇත්තටම අමුතු විදිහකට නෙමෙයි මේ කැන්සර් එකක් කියලා කියන්නේ පුංචි පුංචි රෝග ලක්ෂණ සහිත සෛල ගොඩාක් තමන්ගේ පාලනයකින් තොරව වර්ධනය වෙන්න පටන් ගන්නවා සෛල කැටියක්. ඉතින් මේ වගේ දෙයක් වෙනකොට පොඩි හරි රෝග ලක්ෂණයක් පහළ වෙච්ච ගමන් මිනිස්සු සහලවනවා බයට. ඉතින් රටවටේ දුවනවා අර පස්ස පැත්ත කැඩිච්ච කඩිය වගේ සනീപ කරගන්න මේකේ අතාර්ථය දකින්න නැතුව ඒ දුවන දිවිල්ලෙන් තමයි මැරෙන්නේ මිනිස්සු. ඉතින් මේකට මේ මම දැන් කියවනේ පිළිකාවකට බලපාන ප්‍රධාන දේ පුංචි පුංචි රෝග 10000 ගාණක් සහිත සෛල කැටියක් පාලනය පාලනයක් කරන්න බැරුව වර්ධනය වෙන්න ගන්නවා. ඉතින් මේකට ඇත්තටම මේ පිළිකාවක් සඳහා මේ හටගන්න මේ පුංචිම තැන ඉඳලා මේ වැඩේ පටන් ගන්නෙ ඔක්සිජන් හිඟ කමක් හින්දායි. ප්‍රමාණවත් තරම් ශරීරයට ඔක්සිජන් නැති නිසා තමයි පිළිකාවක් කියන එකක් ශරීරයක හට අරගෙන වර්ධනය වෙන්නේ කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. මේක හොයාගෙන තියෙන්නේ 1924 හිටපු ડોක්ටර් කෙනෙක්. ඔහු තමයි මේ ඔක්සිජන් වල ප්‍රශ්නයක් නිසායි කැන්සර් කියන එක හටගන්නේ. ඉතින් යම් කිසි විදිහකට ඔක්සිජන් ප්‍රමාණය අඩුයි නම් ශරීරයකට ඔක්සිජන් ප්‍රමාණය හරියට ශරීරයට ලැබෙන ක්‍රම සහ විදි අනුගමනය කළොත් කැන්සර් එක සුව කරගන්න පුළුවන්. ඒක තමයි ඔහු ඉදිරිපත් කරපු දේ. ඉතින් මේක මේ ලෙඩේ පටන් ගන්නෙ පුංචිම පුංචි සෛලීය මට්ටමේ ඉඳලා. ඒ කියන්නේ පුංචිම තැනක ඉඳලා තමයි මේක පටන් ගන්න. ඉතින් ඔබට තේරෙන්න ඕනේ අපේ මේ ජීවය කියන එක පටන් ගන්න ඔක්සිජන් වලින්. එහෙනම් ඉතින් මේ ජීවය නැති වෙන්නත් ඔක්සිජන් තමයි හේතු ඉතින් පිළිකාවක් පටන් ගන්නෙ හටගන්නේ ඔක්සිජන් හිඟකමකින් නම් ඒක වැළඳෙන එක වළක්ව ගන්නත් පුළුවන්. වැළඳුනොත් ඒක සුව කරගන්නත් පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය අපේ ශරීරයට ඇතුල් වෙන ඔක්සිජන් ප්‍රමාණය ස්වභාවික ක්‍රමවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කර ගන්නවා නම්. ඉතින් ඇත්තටම මේ මිනිස්සුන්ට මේ වගේ ලෙඩක් කැන්සර් නෙමෙයි ඕනෙම ලෙඩක් සනීප කරගන්න බැරි වෙන්න හේතුව තමයි මිනිස්සු ඔන්න ඔය විදිහට රෝග මූලය හොයන්නේ රෝගයේ රෝග ලක්ෂණ වලට වෙදකම් කර කර ඉන්නව හැරෙන්න මූලය හොයලා ඒකට බෙහෙත් කරන්නේ ඉතින් අපි අර රෝග ලක්ෂණ වලට මොකක් හරි తాවකාලික බෙහෙතක් අරගෙන ඒක යටපත් වුණාම අපි හිතනවා හරි කියලා. හැබැයි ඇතුලේ තවම රෝග මූලයේ තියෙනවා මුල් අල්ලගෙන. ඉතින් ඇත්තටම පිළිකාවක් වුණත් සුව වෙන්න නම් රෝග මූලයේ හොයන්න ඕනේ. මූලයේ හොයලා ඒකට වෙදකම් කරන්න ඕනේ. ඉතින් ඔක්සිජන් තමයි ඔක්සිජන් වල ප්‍රශ්නයක් තමයි මේකට බලපාන්නේ. ඔක්සිජන් අඩුවීම. ඉතින් ඔක්සිජන් වැඩිපුර ඔබේ ශරීරයට දෙන්න පුළුවන් නම් ස්වභාවිකව ලැබෙන ක්‍රමයක ක්‍රමවලට දෙන්න පුළුවන් නම් ඔක්සිජන් මේ මේ මේ මේ පිළිකා හැදෙන එක නවත්ත ගන්නත් පුළුවන් බොහෝ දුරට හැදිච්ච එක සනීප කර ගන්නත් පුළුවන්. ඉතින් මේකට ඔක්සිජන් ස්වභාවිකව ඔබේ ශරීරයට ගන්න පුළුවන් ක්‍රම ටිකක් තමයි ඇත්තටම මම අද කියන්නේ. විශ්වාස තියෙන කෙනෙක් ඉන්නවා නම් අනුගමනය කරන්න පුළුවන් නැත්නම් අතහැරලා දාන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ඒ කරුණු ටික කියන්න කලින් ඔක්කොටම කලින් කියන්න ඕනේ ඔය මොන දේ කරන්නත් කලින් ඔබ ඔබේ හිතේ තියෙන බය අයින් කරගන්න ඕනේ පිළිකාවකට. ඇත්තටම ගොඩාක් පිළිකා රෝගීන් පිළිකා විතරක් නෙමෙයි ඕනම ලෙඩක් බරපතල ලෙඩක් හැදිච්ච ගමන් ඒ මිනිස්සු මැරෙන්නේ ලෙඩේට නෙමෙයි පිළිකාවක් හැදුණු කෙනෙක් වුණත් ගොඩක් වෙලාවට මැරෙන්නේ පිළිකාව නිසා නෙමෙයි බය හින්දා. බය නිසා එයාගේ රෝගය වැඩි කරනවා. ඒ නිසා තමයි ගොඩාක් මැරෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පිළිකාවක් හැදිලා මැරෙන්න තියෙන කාලයට වැඩි ඉක්මනින් මිනිස්සයව මරා දානවා මේ බය විසින්. ඉතින් එතකොටම තේරෙනවා මිනිස්සෙකුට ලෙඩක් හැදුනාම හැසිරෙන විදිහෙන් තේරෙනවා මේ ධර්මය ඉහවහ ගිහින් තියෙන ධර්මද්වීපය කියන මේ රටේ මිනිස්සු ධර්මයේ අරන් තියෙන තරම. අමුතුවෙන් දෙයක් ඕනේ නැහැ කොවිඩ් කාලේ බලන්නකෝ මිනිස්සු හැසිරිච්ච විදිහ. ඒවා දැක්කහම අප්‍රසන්න මානසිකත්වයක් මට ආයේ මම ඉන්නේ පුංචි කැලයක් වගේ තැනක මට තව ටිකක් ෆොරස්ට් එකක් අස්සට කැලයක් අස්සට ගිහිලා තනි වෙලා ඉන්න හිතුණා කොවිඩ් කාලේ මිනිස්සු හැසිරිච්ච හැටි දැක්කට පස්සේ මොකටද මෙහෙම ධර්මයක් කියා දීලා මිනිසුන්ට කියලා හිතුණා ඉතින් ඒ වුණත් මම channel එකක් පටන් ගත්තා ඊට පස්සේ ඉතින් කෙනෙක් දෙන්නෙක් කරේ ප්‍රයෝජන ගනිනි කියලා ඉතින් ඒ නිසා මේ ලෙඩක් හැදුනහම ඔච්චර මැරෙන්න බය මිනිස්සෙකුට කොහෙන්ද මේ ධර්මයක් කියන එකක් ඉස්සරහට අරගෙන යන්නේ මොකද ඇත්තටම ධර්මාවබෝධය කියන එක ලැබෙන්න කාය ජීවිත දෙකේ ආසාව පවා අතහැරෙන්න ඕනේ. කාය ජීවිත নিরপেক্ষකව තමයි ඉස්සරහට යන්නේ. අන්නේ කෙනාට තමයි හරියටම මේ පාර ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒවා යම් යම් තැන්වලදී අතහැරිය යුතුයි. අතහැරියේ නැත්නම් ඉතින් එක තැන කැරකි කැරකි ඉන්න පුළුවන් හැමදාම. එච්චරයි වෙන්නේ. ඒකයි මේ ලෝකෙ විශේෂයෙන් අපේ රටේ මිනිසුන්ට ධර්මාවබෝධය කියන එක ලැබෙන්නෙත් අඩුවෙන්, ධර්මයේ පිහිට එන්නෙත් අඩුවෙන් හේතුව මෙන්න මේ කාරණා. ඔබ හිතන්න එපා මේ හිත හදන්න කියලා කිව්වහම අපි සතිමත් භාවයෙන් පටන් ගන්න කිව්වට ඉස්සරහට යන්න යන ඔබට සිද්ධ වෙනවා පේවෙන්න මේකට. පේවෙන්න කියන්නේ සෑහෙන ප්‍රමාණයක් හැම පැත්තකින්ම මේකට සපෝට් එක දෙන්න ඕනේ. අපි ගන්න කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කොගෙම. ඒ මොනොත් තමයි මේක ඉස්සරහට යන්නේ. ඉතින් ඒවා සතිය පටන් ගත්තට පස්සේ ඉස්සරහට යනකොට යනකොට එක තැන්වල හිර වෙනවා. ඒ හිර වෙනකොට හොයලා බලන්න ඕනේ මොකද්ද මේකට හේතුව කියලා. ඒකට ඔන්න හේතු ටික අහුවෙනවා. මොකක් හරි තමන්ගේම අඩුවක්. ඒක හදාගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මේ කෑම බීමත්. ඉතින් පිළිකාවක් වගේ රෝගයකටත් ඔබ ඉස්සෙල්ලම ඔබ හිතේ තියෙන බය අයින් කරගන්න ඕනේ මේවා සනීප කරන්න. මගේ වචනෙන් කියනනම් මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න. එතකොට බය අයින් වෙනවා. ඇයි මැරෙන්න ඔච්චර බය? ඒ හේතු ටික හොයාගන්න. ධර්මයේ පීඨගත්තු බව පේන්නේ නැහැ මිනිස්සුන්ට ලෙඩක් හැදුනාම හැසිරෙන හැටි දැක්කහම. ඉතින් ඒ නිසා අංක 1ට ඔබ අන්න ඒක මතක තියාගන්න ඕනි. මරණයට බය දඟලනවා නම් ඉතින් මේ මොන ක්‍රම කිව්වත් ඔබට ඒකෙන් පිහිටක් එන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් එන්නේ නැහැ. ඉතින් ඒ බය අඩු කරගන්න හැටි ඕන තරම් channel එකේ වීඩියෝ අතර තියෙනවා. ඒවා බලලා ඒක මේව කරගන්න. ඉතින් අපි දැන් බලමු මේ ශරීරයට ස්වභාවික ක්‍රමයට ඔක්සිජන් ලබා ගන්න පුළුවන් ක්‍රම. මම එහෙම ක්‍රම පහක් ඔයගොල්ලන්ට කියා දෙනවා. අංක 1. ඔබේ ශරීරයට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් උරා ගන්න පුළුවන් වෙනවා ඔබ පරිසරය ඔබ පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය අනුව. ඒ කියන්නේ ඔබ නිතරම ස්වභාවික පරිසරයට කිට්ටුව ජීවත් වෙන කෙනෙක් නම් ඔබට ස්වභාවික ඔක්සිජන් හොඳට ලැබෙනවා. ඇත්තටම අපි ගොඩාක් වෙලාවට කොන්ක්‍රීට් වලින් හදපු ගෙවල් ඇස්සේ තමයි ජීවත් වෙන්නේ. හොඳට බලන්න මට කීප දෙනෙකුත් කතා කරනවා. කතා නොකරත් මම දන්නවා අද මිනිස්සු මොබයිල් එක නිසා තනි තනි ලෝකවලට හිර වෙලා කාමර ඇස්සේ හිර වෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් අද කාමර තියෙන්නේ කටුමැටියෙන් හදලා නෙමෙයිනේ. කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. ඕක අස්සේ ඉන්නකොට ඔබ ආස්වාස කරන වායුව ওই කොන්ක්‍රීට් අණු හරහත් එක්ක තමයි එන්නේ. දොර ජනෙල් වලින් හුස්ම ආවත් ওই කොන්ක්‍රීට් අණු එක්ක ස්පර්ශයි. එතකොට ඔබ ආස්වාස කරන්නේ එහෙම දෙයක්. එතකොට ඔබ මුළු පැය 24ෙම ගොඩක් වෙලාවට සමහර විට ඉන්නව ඇත්තේ කොන්ක්‍රීට් වනාන්තරයක. ස්වභාවික පරිසරයක ඔබට ඉන්න ලැබෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. මෙන්න මේක බලපානවා ඔබට පිළිකා හැදෙන්න. ඇයි ස්වභාවික ඔක්සිජන් ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. ඔබ ඒ වගේ තැනක ස්ථිර වශයෙන් ජීවත් වෙනකොට ඉතින් අද අපේ රටේ මිනිසුන්ගේ මිනිසුන්ට අපේ රටේ නෙමෙයිම ලෝකෙම යටිපතුලට වැලි කැටයක් පෑගෙන්න නැහැ. ස්වභාවික වතුර ටිකක් බොන්න නැහැ. නාගන්න නැහැ. ස්වභාවික හුළඟක් වදින්න පුළුවන් තැනක නෙමෙයි ජීවත් වෙන්නේ. හුස්ම ගත්තත් ගන්න ඉතාම අතිශයින්ම අපිරිසිදු වාතය. ඉතින් ඔබට තේරෙනවා ඇති ඔබ කොයිතරම් કૃතිම වෙලාද කියලා සත්තු වගේ සත්තු නෙමෙයි මැෂින් වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම ලෙඩ හැදෙන එක අහන්න දෙයක් නෙමෙයි. සෙරෙප්පු දෙකක් නැතුව බිම ඇවිද ගන්න බෑ සමහරුන්ට. ලින්දකින් වතුර ටිකක් ඇදලා ස්වභාවික වතුර ටිකක් නා ගන්න බෑ. ගඟක ඇලක දොලක නාන්න වතුර ටිකක් නැහැ. ඔක්කොම ක්ලෝරීන් මිශ්‍ර කරපු බට දිගේ එන වතුර. ඊට පස්සේ හිතන් ඉන්නවා හරි ලක්සරි ජීවිතයක් ගෙවන්නේ සුපිරි ජීවිතයක් කියලා හිතන් ඉන්නවා. ඉතින් මට ඔයාලට හොඳ වචන නම් එනවා. ඉතින් කියන්නේ නෑ මම. මිනිස්සු හිතන් ඉන්නේ ඒක තමයි හොඳ දියුණුව කියලා. මෝඩකමේ තරමට තමයි ඒක හොඳ දියුණුව කියලා හිතන්නේ. ඒ ඒ දියුණුව පස්සේ යන්න යන්න ඔබේ මානසික සෞඛ්‍ය පිරිහිලා කියලා ඔබට තේරෙන්නේ බලන්න. එහෙම ලෝකවල ජීවත් වෙන මිනිස්සු එක පවුලක 5 දෙනෙක් හිටියත් 5 දෙනා ලෝක පහක ජීවත් වෙන්නේ. එකිනෙකා කෙරෙහි මානුෂීය හැඟීම් නැහැ. එකිනෙකාගේ ස්වභාවයන් තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම කොන්ක්‍රීට් ලෝකයක ජීවත් වෙනකොට ඔබේ ශරීරයට ඇතුළු වෙන ස්වභාවික ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඉතින් අනිත් පැති වලින් ලොකු සපෝට් එකක් එනවා ශරීරයට වසවිස ඇතුළු කරගන්න. ඉතින් ඔක්සිජන් අඩු නිසා කැන්සර් එකක් හැදෙන තැන ඉඩ කඩ වැඩි. ඒ නිසා අංක එක තමයි ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන කාල ප්‍රමාණය වැඩි කරගන්න. පරිසරයට මුහු වෙන්න. කොන්ක්‍රීට් ගෙවල් අස්සටම වෙලා ඉන්නේ නැතුව, තනි තනි ලෝකවල ජීවත් වෙන්නේ නැතුව ඕක තමයි අංක එක. අංක දෙක අනිවාර්යයෙන්ම ඔබ කන කෑම රටාව වෙනස් කරන්න ඕනේ. Eh, ශාකමය ආහාර ගන්න ඔබට සිද්ධ වෙනවා. ඔබට කැන්සර් එක සනීප කරගන්න ඕන නම් කැන්සර් නොහැදී ඉන්න ඕන නම් මොකද eh, මේ ස්වභාවික එළවලු පළතුරු කෑමවල ස්වභාවික ඔක්සිජන් ප්‍රමාණය වැඩි. ෂණික කෑම අපේ අයට ෂණික කෑම ෂණික බීම වර්ග අනිවාර්යෙන්ම අතහරින්න සිද්ධ වෙනවා. Eh, ගොඩාක් වෙලාවට ඔය නාගරික පැතිවල ඉන්න මිනිස්සුන්ට ඔය ස්වභාවික ඔක්සිජන් සහිත පිරිසිදු නැවුම් මෙලවලු පළතුරු කන්න හම්බෙන්නේ නැහැ. ගොඩාක් අය ජනික කෑම් බීම වලට පුරුදු වෙලා කඩවල වලින්ම කන්න පුරුදු වෙලා හදිසි කෑම කාලා ඉතින් අන්තිමට ලෙඩ්ඩු වෙලා. ඉතින් ඔබට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ශාකමය ආහාර රටාවකට පුරුදු වෙන්න. කැන්සරයක් හැදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ශාකමය ආහාර ගන්න උත්සාහ කරන්න. ඒකට ලැබිව කැපවීමෙන් කළොත් ලෙඩේ සනීප වෙනවා. ඉතින් මේ මම ඔබට කලිනුත් කිව්වා මේ ආහාර අධ්‍යාත්මයට බලපාන හැටි ගැන මම වෙනම වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් මෙතනත් පුංචි කෑල්ලක් මතක් කරනවා. අනිවාර්යෙන්ම මිනිස්සු හිතනවා ශාකමය ආහාරවල අපිට අවශ්‍ය පෝෂණය නැහැ කියලා. ඒවා අර කන්න හදාගත්තු එක එක කෑම කන්න හදාගත්තු අදහස්. ඒ අවංකව කියන ඒවා නෙමෙයි, හොයලා බලලා කියන ඒවා නෙමෙයි. ඉතින් ඒ හැම කෑමක්ම ඔබේ මානසික සෞඛ්‍යයට අනිවාර්යෙන් බලපානවා. මොකද කෑම ගැනීමෙන් කායික සෞඛ්‍ය පිරිහෙනවා කියන්නේ ඒ හරහා ඔබේ මනසත් කඩා වැටෙනවා. ඒ වගේම මනසත් ඍජුවමත් ආහාර මනසට බලපානවා. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඒ නිසා ඔබට සම්පූර්ණයෙන්ම 100ට 100ක්ම ශාකමය ආහාර රටාවකට හුරු වෙන්න වෙනවාමයි. ඔබට පිළිකාවක් තියෙනවා නම් ඒක සුව කරගන්න. ඒකෙන් වෙන්නේ අපේ ලේ පිරිසිදු කරනවා. අලුත් ඔක්සිජන් අපේ ලේ වලට එකතු වෙනවා. ඉතින් ඒ ලේ තමයි ඊට පස්සේ අර කැන්සර් හැදුණු පිළිකාව හැදුණු පිළිකා සෛල හරහා යන්නේ. ඒවට වැඩෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ පිරිසිදු ඔක්සිජන් සහිත සෛල ලේ ගමන් කරනකොට අර පිළිකා සෛල වලට වැඩෙන්න ඉඩක් නැතුව යනවා. මොකද ඔක්සිජන් හිඟවීමෙන්නේ පිළිකා සෛල වර්ධනය වෙන්නේ. ඉතින් ඔක්සිජන් වැඩි වෙනවා. ඉතින් මේක එක ක්‍රමයක් දෙවනි එක. තුන්වෙනි එක තමයි අනිවාර්යයෙන්ම ව්‍යායාම කරන්න අත්‍යවශ්‍යයි. ව්‍යායාම කියලා අමුතුවෙන් දෙයක් අපේ මිනිසුන්ට දැන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? එයාලගේ දිනදා ජීවිතය පවත්වන්නේ ව්‍යායාමයක් සිද්ධ වෙන විදිහට නෙමෙයි අද මිනිස්සු. ඒ නිසා තමයි අමුතුවෙන් ව්‍යායාම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ව්‍යායාම කිරීමෙන් කය චලනය වීමෙන් ඔබේ ශරීරය වැඩිපුර චලනය කරන්න කරන්න ලේ ගමනාගමනය වේගවත් වෙනවා. මුළු සිරුර පුරාම හොඳ ලේ ගමනාගමනයක් සිද්ධ වෙනවා. එතකොට අර පොඩි පොඩි කේශනාලිකා දක්වාම හොඳට ලේ ගමන් කරනවා. එතකොට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ඔබේ මුළු සිරුරේ තියෙන හැම සෛලයකටම යනවා. ඉතින් මේකට යෝග වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම දහඩිය දාන විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් අපේ අය දහඩිය දානකටත් කැමති නෑනේ. කොච්චර අමනයිද කියනනම් ඔන්න මම අර කලින් මට වචන මතක් වෙනවා මං කියන්නේ නැහැ කියලා කියපු වචනේ ඔන්න ඕක. ඒත් මම කියනවා මෙතෙන්දී අපේ මිනිස්සු කොච්චර අමනයිද කියනවා නම් මේ බටහිර සුද්ධ පස්සේ ඇබ්බැහි වෙලාද කියනවා නම් දාඩිය දාන එකත් අද මහා නරක දෙයක් විදිහට හිතන්නේ. දාඩිය දාන්න මේ ඇඟේ දාඩිය දාන සිස්ටම් එකක් හැදලා තියෙන්නේ දාඩිය දාන්න ඕනි හින්දා. ඉතින් අපේ අය ඒක නවත්තන්න හදන්නේ. ඉතින් තේරෙන්නේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ කයක දාඩිය දාන්න මේ ඔක්කොම හැදිලා තියෙන්නේ දාඩියක් දාන්න ඕනේ හින්දා. නැත්තම් ඉතින් ඕවා වැහිලාම හැදෙනවනේ. ඒක අවශ්‍යයි. දැන් දාඩිය දානකොට අපේ ඇඟ මහන්සි වෙනවා. එතකොට රුධිර ගමනාගමනය වේගවත් වෙනවා. හැම මේ රුධිර නාල සංකෝචනය වෙලා තියෙන ඒවා ප්‍රසාරණය වෙනවා. කේශනාලිකා දක්වාම පුංචිම තුඩක් දක්වාම කේශනාලිකාවල අන්තිම කෙළවර දක්වාම හොඳ රුධිර ගමනාගමනය සිද්ධ වෙනවා. එතකොට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ප්‍රවාහණය වෙනවා ලේ එක්ක. එතකොට හැම සෛලයකටම හොඳ ඔක්සිජන් සැපයීමක් ලැබෙනවා. අපි එහෙම නැහනේ පොඩ්ඩක් පයින් යන්න බෑ. හොඳට බලන්නකෝ කිලෝමීටර කිලෝමීටරයකද පයින් යන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නේ කොච්චර කලාතුරකින්ද? <clears throat> අත් දෙක කකුල් දෙක හොල්ලලා වැඩක් කරන්න බෑ. හැමදේම මැෂින් වලට පවරලා ඉතින් ලෙඩ හැදෙන කර්මයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔබේ කය වෙහෙසවන්න ඕනේ. දහඩිය දාන තරමට කය වෙහෙසවන්න ඕනේ. හොඳට බලන්න. මම කලින් වීඩියෝ කිහිපයකදීත් කිව්වා ඒ ගොවිතැන් කරන මිනිසුන්ට ඔය පොහොසත් කියලා ඉතහාගෙන ඉන්න සැප විඳිනවා කියලා ඉතන් ඉන්න මිනිසුන්ට හැදෙන ලෙඩ අඩුයි හැදෙන්නේ ඉතාම අඩුයි. ඒගොල්ලන්ට ඒ ලෙඩ අඩුයි දිය වැඩියාව කියයි කොලෙස්ටරෝල් කියයි ඒ මොනවද කැන්සර් අනම්මන ලෙඩ ඉතාම අඩුවෙන් හැදෙන්නේ ගොවිතැන් කරන මිනිසුන්ට. කම්කරුවා කියන අයට. මොකද ඒගොල්ලෝ නිතරම පරිසරයත් එක්ක ඉන්නේ, කය හොඳට වෙහෙසෙනවා. ඉතින් එහෙම ගොඩාක් වාසි තියෙනවා. ඉතින් නමුත් ඔය දියුණුවයි කියලා හිතන් ඉන්න මිනිස්සු හෙලා දැකලා තමයි කතා කරන්නේ අය. ඒක රිටර්න් එක තමයි එන්නේ. ඉතින් මොකද මිනිස්සු මේ ඇත්ත දන්නේ නැහැ. අර සංකර ලෝකේ තමයි ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා පුටු වල ඉඳගෙන වැඩ කරන අටපා ජොබ් කරන මිනිසුන්ට ගොඩාක් වෙලාවට හැම ලෙඩක්ම හැදෙනවා. හොඳ හොඳට හිතලා බලන්න පොඩ්ඩක් මේක අන්තවාදී වෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා හොඳ ව්‍යායාමයක් ඇඟට සිද්ධ වෙන්න ඕනේ දිනපතාම. මේ නිසා තමයි භාගතුන් වහන්සේත් පැවිද්දාට සක්මන් භාවනාවක් කියලා දීලා තියෙනවා වතපිලිවෙතක් කියලා එකක් කරන්න තියෙනවා පිණ්ඩපාත යන්න තියෙනවා එහෙම ගොඩාක් දේවල් භාගතුන් වහන්සේ දේශනා කරේ භාගතුන් වහන්සේ මේවා දන්නවා උන්වහන්සේ මේ මුළු විශ්ව ධාතුවම කිසිම අඩුවක් නැතුව කොතනද තියෙන්නේ හැමතැනම හරියටම අවබෝධ කර පුත්තමයන් වහන්සේ ඒ හැම එකකින්ම ගානට ගැලවෙලා ජීවන රටාව පවත්වා ගන්න ඕන විදිහට තමයි භාගතුන් වහන්සේ මේ ධර්මයේ තියෙන කාරණා එළියට දාලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ ඉතින් හොඳ ව්‍යායාමයක් ඔබේ ශරීරයට අවශ්‍යයි. ඔන්න අංක 3. අංක 4. අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න ඕනේ. ලෙඩක් හැදුනම් මිනිසුන්ට කරන්නම බැරි දෙන එක බලන්නකො ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගියාම මේ මිනිස්සයාගේ මූණේ හැටි. ඔබ දැකලා තියෙනවද ඉස්පිරිතාලේක ලෙඩක් හැදිලා ඉන්න මිනිස්සෙක් සතුටින් සැනසීමෙන් hinaමුසු ඉන්නව දැකලා තියෙනවද? ඒව දකිනකොට ඔබ හිතන විදිහට නම් මේ මට හිතෙන්නේ මට හිතෙන්නේම මේ මිනිස්සු ධර්මයෙන් කොච්චර දුරස්ද කියලා. මූණ අට වෙලා ලෙඩ සනීප වෙන්නේ ලෙඩ සනීප වෙන කල් යනවා. ඒ ඒ සතුට නැති වෙච්ච ගමන්. ඉතින් හොඳට hina වෙලා ජීවත් වෙන්න. හොඳට දත් ටික පේන්න කටපලල් කරලා hina වෙලා සතුටින් ඉන්න. අපි අය හිතනවා අම්මෝ කැන්සර් එකක් හැදිලා කැන්සර් එකක් හැදිලා ඉදිත් hina වෙනකොට ඒක මහා පහත් දෙයක් විදිහට අපි අය දකින්නේ. හොඳට බලන්න. ලෙඩක් හැදිලා ඉන්න කෙනෙක් hina වෙනකොට හරි ඒ ලෙඩා ළඟට ලෙඩා ලෙඩාව බලන්න යන කෙනෙක් hina වෙලා යත්තේ කතා කරනකොට හරි ඒ hina වෙලා කතා කරන මනුස්සයරත් බයිනවා. අර මනුස්සයා මැරෙන්න වෙලා ඉන්න මේ මනුස්සයා hina වෙනවා කියලා. සමහර විට ඒ කෙනා ඒ කරන වැත්තේ අරයව සතුටින් තියන්න පුළුවන්. අපේ රටේ මිනිසුන්ගේ මම දකින ලොකුම දුර්වලතාවයක් ඇත්තටම අපේ රටේ මිනිස්සු ලෙඩක් හැදුනොත් ලෙඩක් හැදිච්ච මිනිසෙකුට උපස්ථාන කරන්න දන්නේ නැහැ. මරණාසන්න කෙනෙකුට උපස්ථාන කරන්න දන්නේ නැහැ. එහෙම ලෙඩක් හැදිලා ඉන්න මරණාසන්න වෙච්ච කෙනෙක්ගේ හිත සතුටින් තියාන නම් අපි යන්න ඕනේ සිනාම අපි ඉන්න ඕනේ ප්‍රියවන අප මුණින්ගේ කෙනා ගාව. අපිත් මූණ අට කරගෙන බෙරි කරගෙන ඉන්නකොට අර මනුස්සර තේරෙනවා ඒක. ආ මේ මගේ ලෙඩේ හින්දා මම මැරෙන්න ළඟ හින්දා මේගොල්ලෝ තින්දවනවා. එතකොට ඒ ඒ පේන දේවල්, බලන දේවල්, ඇහෙන දේවල් අරයාගේ මනසට සෑහෙන බලපානවා. කිසිම කෙනෙක් දන්නේ නැහැ ලෙඩෙකුට උපස්ථාන කරන්න. මරණාසන්න කෙනෙකුට උපස්ථාන කරන්න. ඇත්තටම සමහර විටේ ලෙඩාට අභිතුම මරණාසන්නයි කියලා එයාට හිත හදාගන්න පුළුවන් මේ සමහර විට මැරෙන්න අර වටේ ඉන්න කට්ටිය ගිහිල්ලා අර එක හදාගත්තු හිතත් පල්ලහැට ඇදලා දානවා නාහයෙන් අඬහගෙන අන්න එහෙම ලෝකයක ඉතින් මේවා දකිද්දි මට හිතෙනවා ඇත්තටම මේ මිනිස්සු ධර්මයෙන් කොච්චර දුරස්ද කියලා අපි කරන්න ඕනේ ඒ කෙනා පුළුවන් තරම් සතුටින් තියෙන එක ඒ සතුටු සිත අපේ ඒ ඒ සතුට සහිත සිතුවිලි වැඩ කරනකොට ඒ සිතුවිලි ආශ්‍රය කරගෙන තියෙන ලේ ධාතුව සතුට වෙනවා. ඒ කියන්නේ පිරිසිදු වෙනවා. ඒ ලේ ධාතුව පිරිසිදු වෙනකොට ඒ පිරිසිදු ලේ තමයි ඊට පස්සේ මුළු ශරීරය පුරාම ගමන් කරන්නේ. එතකොට ඒ පිරිසිදු ලේ අර ලෙඩක් හැදිලා තියෙන සෛල වලට වැඩෙන්නේ ඉඩක් දෙන්නේ නැහැ. ඉතින් අපි අසතුටින් ඉන්නවා කියන්නේ දේසේ. එතකොට ද්වේෂය සහිත කිලුටු ලේ තමයි මුළු සිරුර පුරාම ගමන් කරන්න. ඉතින් ඒක අර ලෙඩේට හොඳට සපෝට් කරනවා. ඒ නිසා ඉගෙන ගන්න ලෙඩක් ඇදුනා සතුටින් ඉන්න කලාව. මැරෙන්න ලං වෙලා හිටියත් hina වෙලා මැරෙන්න ඉගෙන ගන්න. ඒක තමයි බාගතුන් වහන්සේගේ ධර්මයෙන් අපිට ගන්න තියෙන දේ. ඉතින් අපේ මානසික ආතතිය කියන එක, ස්ට්‍රෙස් කියන එක ඇත්තටම මේ ලෙඩ, කැන්සර් එකක් වුණත් වර්ධනය වෙන්න බලපානවා. අර මිනිස්සු කියන්නේ නැව ගිලුණත් බෑන්චුම් වගේ hina වෙලා ඉන්න කියලා අන්නේ hina වෙලා ඉන්න ඕනේ. ඒක hina වෙලා ඉන්න ලේසියෙන් බෑ. ඒකට මනස හදලා තියෙනුනේ. ඒකයි මම නිතරම කියන්නේ මම එක වීඩියෝ එකක් දැම්මා. සන්නද්ධ වෙන්නේ නැතු යුද්ධයට බැස්සොත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි දන්නවා නම් යුද්ධයක් එනවා ඉස්සරහට කියලා දැම්මම ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ මේ හිත හදන්න ඕනේ දැන්. මේ මොහොතේ අපිට එහෙම නෙමෙයිනේ අපිට ධර්මයේ මතක් වෙන්නේත් කරදරයක් වුණාම. වේදනාවක් වේදනාවක් ආවහම නෑ මේ කරදර එනවා වේදනා කියන ඒවා එනවා ලෙඩ දුක් කියන ඒවා එනවා මට මරණය කියන එකට මුහුණ දෙන්න තියෙනවා ඒ නිසා මම ඒක ආපු වෙලාවට හිතා ගන්න බෑනේ. ඒ කියන්නේ යුද්ධෙට බැහැලා ආයුධ හොයන්න ගියොත් ඒ මිනිස්සයාට මැරෙන්න තමයි වෙන්නේ. ඒ නිසා ලෙඩක් දුකක් කරදරයක් මරණය එන්න කලින් තමයි අපි හිත හදා ගන්න ඕනේ. එතකොට ඒ කරදරය ආපු වෙලාවට හරි ලේසි. අපේ රටේ බෞද්ධ කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට බෝධි පූජාව තියන්නත් මතකෙන් ලෙඩක් වෙච්චාම. එතකම් මතක නැහැ පන්සලක් කියලා එකක් තිබ්බද කියලා. ඉතින් මේ ඒ නිසා මේ පුංචි දෙයක් වුණත් මහා ලොකුවට අරගෙන අඬා අඬා ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ හිත හදාගෙන සතුටින් ඉන්න පුළුවන් ක්‍රමේ හොයාගන්න. මම අර self love කියලා වෙනම කැටගරි එකක් යටතේ වීඩියෝස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔබ ඔබටම ආදරය කරන්න පටන් ගන්න ඕනි 100%ක්ම. එතකොට තමයි hina වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මොනවා වුණත්. අපිට අපිත් එක්ක යාළු වෙලා ඉන්න පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබට මොනම ලෙඩක් වුණත් විශේෂයෙන් පිළිකාවක් වුණත් සනීප කරගන්න නම් සතුට කියන එක අවශ්‍ය වෙනවා. සතුට කියන එක අවශ්‍ය වෙනවා. සනීප නොවුණත් ඒකෙන් මැරුණත් ප්‍රශ්නයක් නෑ. හිත හදාගෙන මැරෙන්න පුළුවන් යාට. ඊළඟ ජීවිතේ සුගතියකට යන්න පුළුවන්. මොකද අපි අමරණීය වෙන්න අප මිනිස්සු නෙමෙයිනේ. කවදා වුණත් මිය යනවා. ඒ නිසා ඔබේ මනසේ සතුට කියන එක අනිවාර්ය අංග ලක්ෂණයක්. අංක 4 අංක පහ තමයි අනිවාර්යෙන්ම ඔබේ ආකල්ප වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඇටිටියුඩ් එක වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනිත් අය ඔබ ගැන හිතන දේට වඩා වැදගත් වෙන්න ඕනේ ඔබ ඔබ ගැන හිතන විදිහයි. ඔබේ thinking pattern එක වෙනස් කරන්න සිද්ධ වෙනවා. ජීවිතේ දිහා, ලෝකෙ දිහා බලන විදිහ වෙනස් කරන්න සිද්ධ වෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් අධ්‍යාත්මික පාර හොයාගන්න සිද්ධ වෙනවා. negative thinking කියන එක අයින් කරන්න වෙනවා. ඉතින් කැන්සර් එක සනීප කරගන්න නම් පුළුවන් තරම් හිත හදන පැත්තට එන්න ඕනේ. ඔබේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. එහෙම ලෙඩක් දිහා, ලෝකෙ දිහා ඔබ බලන ආකල්පය වෙනස් කරන්න ඕනේ. එතකොට අර කලින් කියපු බය කියන එක පවා අයින් වෙනවා. එහෙම ආකල්පමය වෙනසක් වුණොත් ඒ ආකල්පමය වෙනස සිද්ධ වෙන්නේ ඔබේ මනසේ. ඔබේ මනස නිරෝගී වෙනකොට ඒ හරහා අනිවාර්යයෙන්ම ඔබේ කයත් නිරෝගී වෙනවා. එතකොට ඔබේ ශරීරය හොඳ ඇක්ටිව් වෙනවා, ක්‍රියාශීලී වෙනවා, හේබාන්නේ නැහැ. ඒක බලපානවා ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් ඔබේ ශරීරය පුරා අරගෙන යන්න. අනිවාර්යයෙන්ම මානසික සෞඛ්‍ය අවශ්‍යයි. ඉතින් අධ්‍යාත්මය අවශ්‍යයි. ඇටිටියුඩ් එක වෙනස් වෙන්න අවශ්‍යයි. ඉතින් අපි හිතමු කැන්සර් එකෙන් මැරුණා කියලා. කියන්නේ බෙජී කැන්සර් එක සනීප කරගන්න බැරුව මැරුණා කියලා ඒත් මේ ලක්ෂණ පහ ඇතුව විශේෂයෙන් මේ ඇටිටියුඩ් එක ආකල්පය අධ්‍යාත්මය තෝරගත්තොත් ආකල්පය වෙනස් කරගෙන ඇත්තටම ඉතින් මැරුණ ප්‍රශ්නයක් නැහැ අපේ ගොඩාක් අය මැරෙන්නේ හිත හදාගෙන නෙමෙයි අන්තිමට මැරිලවත් ඒගොල්ලෝ ගිහිල්ලා නැහැ. මැරිලත් එනවා අන්තිමට ජීවත් වෙලා ඉන්න කට්ටියට කරදර කරන්න. ඉතින් ඔබ චුට්ටක් හිතන්න ඔබේ මියගිය ඥාතීන් මැරිලත් ඔයගොල්ලන්ට වද දෙනවා නම් ඔයගොල්ලන්ටත් උරුම නැද්ද ඒ තත්ති කියලා හිතලා බලලා තියනවද කවදා හරි? අනේ අපේ අම්මා තාත්තා ආච්චි සීයා මැරිලා ගිහින් ආයෙ ඇවිල්ලා තියනවා. ඉතින් මටත් මේක උරුම වෙයිද? මමත් මැරිලා ගිහින් ආයෙ එයිද? කවදාවත් ඒක හිතෙන්නේ නැහැ ඒක හිතෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා. ඉතින් එතකොට ඔබට හරියටම සුන්දර විදිහට අධ්‍යාත්මික මඟ තෝරගෙන ඒ හරහා ඒ පාරේ යන්න පුළුවන්. ඒක බලපානවා ඔබේ ලෙඩ ටික සනීප කරගන්න. මානසික සෞඛ්‍ය. ඉතින් මෙන්න මේ කාරණා පහ තමයි මට ඉදිරිපත් කරන්න ඕනි උනේ. යම් කිසි කෙනෙකුට පිළිකාවක් හැදිලා තියෙනවා නම් ඕනම ලෙඩක් පිළිකාවක් විතරක් නෙමෙයි ඒ ලෙඩේ සුව කරගන්න ওই කාරණා ටික අනිවාර්යයෙන්ම උපනිශ්‍රය වෙනවා. ඉතින් විශ්වාස කරන්න පුළුවන් නම් විතරක් අනුගමනය කරන්න නැත්නම් අතෑරලා දාන්න. ඉතින් මට නිකමට වගේ හිතුනේ මේ ගැන ඔබට මතක් කරන්න ඕනි කියලා ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් ඉන්නෝ නම් ප්‍රයෝජනයක් ගනී කියලා. තෙරුවන් සරණයි.